දිවිය සතු සුවපත් සිත සුපහන් කරවන නැවුම් උදේසන නැවුම් ඉදිරියේ වඩාත් ආලෝකමත් කරගන්න වඩාත් අවදිමත් කරගන්නටයි සම්භාවනා සමූහ භාවනාවට සම්බන්ධ වෙන්නේ නිවසේ ගෘහයේ <clears throat> ගෙමිදුලේ දොරකඩ නැතිනම් කඩුල්ල අසලයි ඉන්නේ අවදීන් හා අවධානයෙන් ඇරයුම් කර තිබෙන්නේ හුස්මට පමණයි. හුස්ම එන්නේ අපේම ඇරයුමකින් ඉල්ලීමකින් අපේ විශේෂ ඇරයුමකින් ඇවිත් යන හුස්මට එන්න හා යන්න සම්පූර්ණ ඉඩ අවකාශ මා නිදහස හුස්මෙන් හුස්මට අරන් දෙමු සෑම හුස්මක්ම අපේ විශේෂ සුවිශේෂ පාරාදිත අමුත්තේකු ශබ්දේ ආ සිතවිලි අවශේෂ අමුත්තං අනාරාධිත අමුත්තං මහා පාරේ යනෙන්නන් කඩුල්ල ළඟ සුළු මොහොතකට නැවතුණාවේ වැඳුණාවේ සුහද වෙමු පාරේ යන්නේන සෑම කෙනෙකු සමගම සුහද වෙමු ඒ සෑම දිනාටම මුදුමලක් වෙමු කැමැති වෙලාවත් කඩුල්ල ළඟ නැවති සිටියාවේ ඇරයුම් කිරීමක් නැහැ අතින් අල්ලගෙන ගෙදරට කැඳවා ගැනීමකුත් නැහැ. ප්‍රමුඛ අවධානය විශේෂ අවධානය හුස්මටයි අපේ විශේෂ ආරාධිත අමුත්තටයි ඇවිත් යනතුරු සිටිවිලි ගවසුනාවේ දිකට ළඟ දොරකඩ ළඟ කඩුල්ල ළඟ කැමැති කාලයක් සිටියාවේ එතන අලුත් අලුත් සිතිවිලි අලුත් අලුත් මගීන් මහපාරේ එයි ඉදී යයි ඒ සෑම දිනාවම නිවස තුලට ගන්නෙ නැහැ ගන්න අවශ්‍යත් නැහැ හුස්ම ගැන අවධානයෙන් සිටීමෙන් ඇවිත් යනතුරු සම්පූර්ණ අවධානයෙන් සිටීමෙන් බලන්න මොනතරම් අවදිමත් බවක් ඇති වෙනවද ප්‍රබෝධයක් ඇති වෙනවද සිත निराවුල් වෙනවද පාරේ යන්නේ නැත්තන් සමග අල්ලාප සල්ලාපේ දෙන්න ගියාම <clears throat> මොනතරම් සිත ආකූල ව්‍යාකූල වෙනවද මේ වෙනස මොදීන් අධ්‍යක්ීමෙන්ම හඳුනා ගනිමු මොහොතට මොහොතට අදාළ අවශ්‍ය දෙයට පමණක් සාවධාන වීමෙන් මේ අවශ්‍ය දෙය පමණක් මුළු සිතින්ම කිරීමෙන් හිතට මොනතරම් විවේකයක් දෙනවද දැනෙනවද එමෙන්ම සිත මොනතරම් ප්‍රබෝධයටපත් වෙනවද අවශේෂ කාරණා වලට මුල් තැන වැඩි තැන දීමට යෑමෙන් ත්‍යාවශ්‍ය දේ මගහැරෙනවා එපමණක් නොවේ සිතෙහි ස්වභාවික සතුටත් විවේකයත් අහිමි වෙනවා එනිසා කල්යාණ මිත්‍රයනි මේ මූල ධර්මය පරියංකේට පමණක් සීමා කරගන්නේ නැතිව අපි හැකි සෑම විටම ඒ ඒ මොහොතට ඒ ඒ තැනට ඒ අවස්ථාවට ඒ සිදුවීමට හා ක්‍රියාවට සම්පූර්ණ අවධානය ගෙනෙමු බාහිර කාරණා ඔහේ තිබුණා වේ තිබෙන බව දන්නවා නමුත් නැහැ සම්බන්ධයක් හෝ ගනුදෙනුවක් මේ හැකියාවයි භාවනාවෙන් දියුණු වෙන්නේ දියුණු කරගන්න ඕනේ මේ හැකියාව නැතුව භාවනාවේ ඉදිරියක් ප්‍රගතියක් නම් නැහැ. ප්‍රගතිය ගැන ඉදිරිය ගැන දියුණුව ගැන හිතන සොයන අසන විමසන අපට ඒ සඳහා වඩාත් උපකාර වන මේ සරල මූල ධර්මය හැකි සෑම විටම භාවිතයට ගනිමු. ඒ අදිටනින් අපි එකතු වෙමු දවසේ සෙසු කටයුතු වලට සැහැල්ලු අවදිමත් විවේකී හිතකින් සෑම දිනාටම තෙරුවන් සරණයි